ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් සුලවතුනි ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි අප සූදානම් වන්නේ දකුණු ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශයේ පුට්ටපර්තියේ ප්‍රශාන්ති නිලයම් කියන ස්ථානයේ ශ්‍රී සත්‍යසායිතුමාගේ පාසල් විශ්වවිද්‍යාලවල උදෑසන වැඩ පටන් ගන්නෙ නිහඬව බිම වාඩි වී මන්ද වේලාවක් භාවනා කිරීමෙන් නිහඬතාව නිෂ්කලංකය ජීවිතයට මානසික සහනයක් ඇති කරනවා. අපි උපන් අපේ රට, අපේ ජාතිය, අපේ ආගම්, අපේ භාෂා, අපේ මිනිස්සු ගැන අපි සිහිපත් කරලා බෞද්ධ ක්‍රමයට තියෙනවා ගාතාවක් දුක්ඛපත්තාචනි දුක්ඛා භයපත්තාචනි භයා ශෝකපත්තාචනි ශෝකා හොන්තු සබ්බේපි පාණිනෝ යනුවෙන් දුකටපත් වූවන් දුකින් මිදෙත්වා ශෝකයටපත් වූවන් ශෝකයෙන් මිදෙත්වා බියෙන් පසුවන අය බියෙන් මිදෙත්වා සියලු දෙනාට යහපත උදා වේවා අප ගීතයක් තෝරගන්නවා විශාරද මාලනී බුලත් සිංහල විසින් ගායන ලද ගීතයක් මේ ගීතය අමරසිරි පීරිස් සංගීතවේදියා විසින් තනුව නිර්මාණය කළා සංගීතය නිර්මාණය කළා කලකට පෙර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් මේ ගීතය රචනා කොට දුන්නේ ගුවන් විදුලියට. අපේ රටේ අභාග්‍ය සම්පන්න අවස්ථාවලදී ගුවන් විදුලිය විශේෂ වැඩසටහන් විශේෂ ගීත ප්‍රචාරය කළා. මේ ගීතයත් එබඳු දිරිය විරිය ඔජවඩවන ගීතයක්. අපි රසවිඳිමු විශාරද මාලනී බුලත් සිංහලගේ එම ගීතය. Thank you. දකින්න යන මගේ සූර වීර වූ ත්‍රිබල පුතේ නිවන් දකින්නට ඒ පින්කම ඇති මතු භවයේ පිටත් කරන් පුතේ උපන්න මව් බිම දකින්න යන මගේ සූර වීර වූ ත්‍රිබල පුතේ භවයේදී සත්තරං කුසේ මතු භවයේති රත්තරන් පුතේ සදසෙතට වඩා උතුම් බව සිතන් පුතේ මගේ දකින්නට ඒ පින්කම ඇති මතු භවයේදී රත්තරන් පුතේ උපන්න මව් බිම දකින්න යන මගේ සූර වීර වූ ත්‍රිබල පුතේ නිවන් දකින්නට ඒ පින්කම ඇති මතු භවයේදී රත්තරන් සිංහල ගීත පදමාලා විමසීමේදී ප්‍රකටවන කරුණක් වන්නේ බොහෝ නිර්මාණ සඳහා පුරාණෝක්තින්හි පිහිට ලැබී ඇති බව දැන ගැනීම. පුරාණෝක්ති මිතොලොජි මිත්ස් කියලා කියනවා මිත්‍යාවන්ට ඒ ප්‍රවාද ඒවා රත්නශ්‍රී විජේසිංහ වැනි කවියෝ මහින්ද දිසානායක මහින්ද චන්දසේකර අජන්ත රණසිංහ බොහෝ අය මානවසිංහයන්ගේ පටන් අපිට හොයාගන්න පුළුවන් අපේ ඉතිහාසයේ අපේ රටේ ජාතියේ පුරාණෝක්ති තමන්ගේ ගීතවලට අයත් කරගෙන තිබෙනවා ආభాසය ලබා තිබෙන බව. මහාචාර්ය සුනිල් ආරියරත්න ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයට ගීත රචනා කළා ඒ දවස. ඒ ගීතය ගායනා කළේ චන්ද්‍රලේඛා පෙරේරා සහ ලක්ෂ්මන් විජේසේකර ගායන ශිල්පියා විසින්. රේඛා ටෙලි නාටකයටයි මේ ගීතය අයත් වූයේ. මගේ දැනුම හැටියට ඩී.බී. නිහාල් සිංහයන් තමයි එම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. අපි රසවිඳිමු මේ ගීතය. Thank you. නිවාස කපුගේ සිය හඬින් මතු කරන ශබ්ද ධ්වනි ඖදාර්යය තුල ඔහු ස්වාධීනව තේජස්ව නැගී සිටී. ඔහුගේ හඬෙහි පවත්නා මේ අපූර්වතාව ඔහුගේ ගීතයට සුවිශේෂ හැඩරුවක් නිර්මාණය කර ඇත. ඒ හඬ පෞරුෂ ගුණයෙන් පිරිපුර්ණය. එමෙන්ම මිනිසකු හදවතේ ඇතුළාන්තයෙන්ම හෙළෙන සුසුමක්සේ හෘදයාංගමය හඬ කියන ගුණදාස කපුගේ වෙනුවෙන් කළ ශාස්ත්‍රීය සංග්‍රහයට එම අදහස ලියා තිබුණ මහාචාර්ය කාලු ෆොන්සේකා විසින් එතුමන් දෙපළම සිහිපත් කරනවා අප තෝරගන්නවා විශාරද ගුණදාස කපුගේ විසින් තනුව නිර්මාණය කරමින් ගැයූ පූජ්‍ය මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමියන් රචනා කළ මේ ගීතය Thank you. වැහිලිහිදී වැහිලිහිදී වැහි පලාවක් ගෙන එන්න වැහිලිහිදී දරු කටව උසදින් वही बिहरी वही मलाउद्दीन इन वही දකින්නට තරම් තව කොහෙද දිය කඳු වැහිවනාහක දෙවියනේ ඇයි මේ තරම් කුලිරු වැහිලිහිනි වැහිලිහිනි ගීතෝප සංහිත ගායනෝචිත අකුරු වචන පද සහිත වෘත්ත ලක්ෂණ ඡන්දස් ලක්ෂණ ලය තාල ලක්ෂණ රිද්ම ලක්ෂණ ආදීන් සමුපසෝභිත සුභාවිත ගීතය සුගායනීය ගීතයක් බවට පත්වේ පොදු ජනයාගේ සහෘදය වින්දනයට පාත්‍රවන්නේ එබඳු ගීතයි ඇසීමෙන් රස විඳීම පමණක් නොව ගැයීමෙන් රස විඳීමටද පොදු ජනයාට අවස්ථාව සලසන බැවින් ආචාර්ය අජන්තා රණසිංහ දීපද රචකයා විසින් නිර්මිත නැත්නම් රචනා කරන ලද මේ ගීතය කලනි පෙරේරා ප්‍රසිද්ධ ප්‍රකට කීර්තිමත් වයලින් වාදකයෙක් ඒ වගේම සංගීතඥ ඔහු විසින් තනුව නිර්මාණය කළා මේ ගීතයේ ගීතය ගායනා කළේ විශාරද අමරසිරි පීරිස් විසින්. රසවින්දනය සඳහා ඔබේ ඉරිදා සංග්‍රහයට එකතු කරනවා මේ ගීතය. එක මලක් පෙරීලා උඩහති සවුමේ පාරු අකීකරු මගේ හිත ලකරෙන්නේ මගේ හිත නැසෙනවා සිනහනාඳුනන කරුණාවක් නැති මල් ගැන ඇයි ගමේ උපන්නති ගමේ සැරෙද්දී අපේම මල් පිටදන් යනවා පරලොවෙනා එක් මලක් දෙලීලා උදාහක් සවුවේ ආර අකීතර මගේ හිතලා සැරෙනවා සිනහන මල් ගැන ඇයි හිත පිළිය වඩන්නේ නාදයෙන් භාව ප්‍රකාශනය කිරීම ආරම්භ වූයේ ආදිකල්පිත මානවයාගේ සම්භවයත් සමගයි වානරයාගෙන් වෙන් වූ ආදිකල්පිත මානවයා කුසගින්න පිපාසය ආදරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව වැනි හැඟීම් පළ කිරීම පිණිස ශබ්දය ප්‍රයෝගී කරගත්තා. මෙය සිදු වුණේ අවුරුදු 20 ලක්ෂයකට පමණ පෙර කියලයි මානව විද්‍යාඥයින් සඳහන් කරන්නේ. ඉන්දියාව මහා සම්ප්‍රදායක්. ඉන්දියාවේම කොටසක් වෙලා තිබුණු බෙන්ගාලය වංග දේශය වංග භාෂාව ඊට ප්‍රකට සංස්කෘතිය පළ කරනවා නිර්මාණය කරනවා අප තෝරගන්නවා ඔබේ රසවින්දනය පිණිස වංග ගීතයක් වංග භාෂාවෙන් ඉතා විශාල සියුම් රසවත් අර්ථවත් සාහිත්‍යයක් సౌందර්ය කලාවක් ලලිත කලාවක් බිහි වෙලා තිබෙනවා ඒ නිසා මා හිතනවා භාෂාවේ යම් යම් දුරවබෝධ තැන් තිබුණත් මේ ගීතයේ පවසන්නේ ගැමි සුන්දරත්වය ගම්බද මිහිරියාව පිළිබඳව කියවෙන ගීතයක්. Hare මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශයේ ඉදිරිපත් කළ ඉරිදා සංග්‍රහය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුවල පෙරෝණ 9යි විනාඩි 42යි දැන් වෙලාව ඔබ එක්වී සිටින්නේ සදේශීය සේවය සමග